බෞද්ධ ආරක්ෂා විධි රතන සූත්‍රයේ නිදාන කතාව පෙර දඹදිව වේසාලී නම් ඊතා සමෘද්ධිමත් නගරයක් විය. එහි රජවරු 7707 දෙනෙක් විසූහ. එපමණක්ම යුව රජ ඇමති භාණ්ඩාගාරික ආදී හෝද විසූහ. බොහෝ මිනිස්යෝද විසූහ. සත්තහස් සත්සිය හතක් ප්‍රසාදද එපමණම කූටාගාර උයන් පොකුණුද විය. එක් කලෙක ඒ නගරයට වැසි නොලැබින ගොවිතන් පාළු විය. ආහාර හිඟයක් විය. සෑහෙන පමණට ආහාර නොලැබීමෙන් බොහෝ දෙනා රෝගාතුර වූහ. දුප්පත්තු මැරෙන්නට වූහ. මලමිනි නගර සමීපයේම දැමීම නිසා නගරයේ කුණප ගන්ධය පැතිරෙන. ඒ හේතුවෙන් බොහෝ අමනුෂ්‍යයෝ නගරයට ඇතුළු වූහ. එයින් වඩාත් මිනිස්සු මැරෙන්නට වූහ. අහිවාතක නම් වූ නපුරු රෝගයක්ද නගරෙහි පැතිරින. රෝග බය, අමනුෂ්‍ය බය, දුර්භික්ෂ බය යන තුනෙන් නගරය විනාශ වන්නට විය. නගර වැසියෝ රජු වෙත ගොස් දේවයන් වහන්ස දැන් මේ නගරය රෝග බය, අමනුෂ්‍ය බය, දුර්භික්ෂ බය යන උවදුරු තුනෙන් විනාශ වේගෙන යන්නේය. පෙර රජවරුන්ගේ කාලවලදී මෙබඳු විපතක් නොවිය. ඔබ වහන්සේගේ අධාර්මිකත්වය නිසා මේ විපත පැමිණියහ යයි සිතම්හ යයි කීහ. රජතුමා තමා අතින් සිදු වූ කිසි වරදක් නොදැක සන්තාගාරයට ජනය රැස් කරවා ජනයා රැස් කරවා මාගේ අදමිටු කමක් ඇති වේදයි විමසන්නට විය. මහජනයාද රජුගේ වරදක් නොදුටුවහ. රජුගේ දෝෂයක් නොදක්නා වූ ඔවුහු මේ විපත සංසිඳවන්නේ කෙසේද යැයි කතා කළහ. එකල පූර්ණ කශ්‍යප මක්කලිකෝසාල අජිත කේශ කම්බලි පකුද කච්චායන නිගණ්ඨ නාද පුත්ත සංජය බෙල්ලට්ටි පුත්ත යයි අපි බුදුම්හ යයි ප්‍රතිඥා කරන ශාස්ත්‍රූවරයෝ සදනෙක් දඹදිව විසූහ. ඇතැම්හු ඔවුන්ගෙන් කෙනෙකු මේ නුවරට පමුණුවා ගතහොත් මේ බය දුරු විය හැකියයි කීහ. ඇතැම්හු දැනට බුදුන් වහන්සේ ලොව පහළව සව් සතුන්ගේ යහපත පිණිස දහම් දෙසන්නාහ. උන්වහන්සේ මහා 이르දි ඇතිසේක මහා ආනුභව ඇතිසේක උන්වහන්සේ මෙහි පමුණුවා ගතහොත් සියලු බය දුරවනු ඇතහ යයි කීහ. බොහෝ දෙනා ඒ අදහසට එකඟ වී අප විසින් දූතයන් යවුවහොත් උන්වහන්සේ මෙහි වැඩම කරනු ඇත්දැයි කතා කළහ. බුදුවරයෝ අනුකම්පකයෝය. අප දූතයන් යවුවහොත් උන්වහන්සේ පැමිණෙනු ඇතයයි අන්‍යයෝ කීහ. ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වැඩ වෙසෙති. බිම්සර රජ උන්වහන්සේට උවටන් කරයි. සමහර විට බුදුරජාණන් වහන්සේට මෙහි වැඩම කිරීමට ඔහු ඉඩ නොදෙනු ඇතැයි ඇතැම් හෝ කීහ. එසේනම් බිම්සර රජුට දන්වා යවා බුදුන් වහන්සේ මෙහි වැඩම කරවා ගමු යැයි බොහෝ පඳුරු සහිතව ලිච්ඡවි රජුන් දෙදෙනෙකු සේනාවද සමග බිම්සර රජු වෙත යවූහ. ඔවුහු රජගහ නුවර බිම්සර රජු වෙත ගොස් පඳුරු දී කාරණය එතුමාට කියා බුදුන් වහන්සේ තමන්ගේ නගරයට එවන ලෙස කීහ. රජතුමා එය නොපිළිගෙන එසේනම් එය කරගන්නා හැටි තෙපිම දැනගනිව් යැයි කීහ. එකල්හි ඔව්හු බුදුරදුන් වෙත ගොස් ස්වාමීනි අපේ නගරයට බය තුනක් පැමිණ ඇත. අප කෙරෙහි අනුකම්පා කොට නුඹ වහන්සේෙහි වැඩම කළහොත් අපට ශාන්තියක් වන්නේ යයි සැලකලහ. තථාගතයන් වහන්සේ ආවර්ජනා කරනසේක් එහි වැඩම කර රතන සූත්‍රයේ දේශනා කළ කලෙහි වේශාලී නගරයේ බය සංසිඳන බව හා එහි ආරක්ෂාව කෝටි ලක්ෂයක් සක්වලවල පිහිටන බවත් සුවාසූ දහසක් සත්වයන්ට ධර්මය අවබෝධ වන බවත් දැන ඔවුන්ගේ ආරාධනාව ඉවසා වදාළසේක. බිම්සර රජු තථාගතයන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කිරීමේ ආරාධනාව ඉවසා වදාළ බව අසා උන්වහන්සේට වැඩම කරනු පිණිස නගරයේ සිට ගංගාව දක්වා පස් යොදුන් මඟ සමතලා කරවා යොදුනෙන් යොදුන විහාර කරවා වැඩම වීමට කාලය තථාගතයන් වහන්සේට දැන්වීය. තථාගතයන් වහන්සේ 500ක් භික්ෂූන් වහන්සේද සමග මගට පිළිපන්සේක. රජතුමා මග මල් අතුරුවා මග දෙපස පුන් කලස් කෙසෙල් ගස් පිහිටවා කොඩි ඔසවා තථාගතයන් වහන්සේට සේසත් දෙකක් හා භික්ෂුන් වහන්සේට එක් එක් සේසත බැගින් ඔසවා තමාගේ පිරිවර ජනයා සමග සුවඳමල් ආදියෙන් පුදමින් එක එක දිනක් එක් එක් විහාරයක බුදුරදුන් සහිත මහා සංඝන වාසය කරවමින් මහ දන් දෙමින් මහත් වූ පෙරහරින් සංඝයා සහිත තථාගතයන් වහන්සේ ගන්තර දක්වා වැඩම කරවා තථාගතයන් වහන්සේ ගඟින් එතර කරවනු පිණිස නැව් පිළියෙල කරමින් තථාගතයන් වහන්සේ ගන්තරට පැමිණි බව විශාලා මහනුවර රජුන්ට දන්වාය විය. ඔහු අපි ද්විගුණ කොට තථාගතයන් වහන්සේට පුදමු යැයි විසල්පුරයේ සිට ගංගාව දක්වා තුන් යොදුනක් මග සරසවා ගන්තෙරට පැමිණියහ. බිම්සර රජතුමා පිළියෙල කර වූ නැවට නැග තථාගතයන් වහන්සේ එහි පනවන ලද බුද්ධ ආසනයේහි වැඩහුන්සේක. රජතුමා තථාගතයන් වහන්සේ අනුව යන්නේ ගඟ දියට බැස ජලයේහි කරවට දක්වා ගමන් කොට ස්වාමීනි ඔබ වහන්සේ වැඩම කරනතුරු මම මේ ගන්තරම වෙසෙමි. යයි සැලකොට නැවතුනේය. යාත්‍රාව ගඟදීෙහි ගමන් කත්තේය. ගඟෙහිදී දෙවියෝද නාගයෝද තථාගතයන් වහන්සේට මහ උත්සවයෙන් පූජා පැවැත්වූහ. තථාගතයන් වහන්සේ පිළිගැනීම සඳහා ලිච්ඡ වීහූද කරවටතෙක් ගඟදියට බැස ආහ. එකෙනෙහි සතර දිගින්ම මහ වැසි කලු නැගෙන්නට විය. තථාගතයන් වහන්සේ ලිච්ඡවීන්ගේ බිම පා තබනු සමගම මහ වැසි වසින්නට විය. ඒ ඒ තන ධන පමණට උකුල පමණට කරවට පමණට ජලය ගලා යන්නට විය. මලකුණු සියල්ල පාවී ගියේය. මුළු පෙදෙස පිරිසිදු විය. ලිච්ඡවීහු තථාගතයන් වහන්සේට සේසත් හතරක්ද භික්ෂූන්ට සේසත් දෙක බැගින්ද ඔසවමින් මහ පෙරහරින් යොදුනින් යොදුන තථාගතයන් වහන්සේ වාසය කරවමින් මහ දන් දෙමින් තෙදිනකින් තථාගතයන් වහන්සේ විසල් නුවරට පමුණවාගත්හ තථාගතයන් වහන්සේ නගර ద్వාරයට පැමිණෙන කලෙහි මහේශාක්‍ය දේවතාවෝද එහි පැමිණියහ ඔවුන්ගේ පැමිණීමෙන් බොහෝ අමනුෂ්‍යයෝ නගරේ නිවත් වූහ. තථාගතයන් වහන්සේ නගර ద్వාරයේදීම අනුද මහතෙරුන් අමතා මේ සූත්‍ර ධර්මයේ උගෙන ලිච්ඡවි කුමර සමග විසල්පුර ප්‍රාකාර ත්‍රය ඇතුළත ඇවිදෙමින් පිරිත කරන්න යයි මහානුභාව සම්පන්න රතන සූත්‍ර ධර්මයේ වදාළසේක ආනන්ද ස්තවීරයන් වහන්සේ තථාගතයන් වහන්සේගේ සෛලමය පාත්‍රයට පැන්ගෙන පිරිත් දෙනෙමින් පැන් ඉසිමින් මුළු නගරය සෑමතැනම සංචාරය කළහ. ආනන්ද ස්තවීරයන් වහන්සේ පිරිත් ආරම්භ කෙරෙත්ම නගරෙහි තනතන සැඟවී ඉතිරි වී හුන් අමනුෂ්‍යයෝද පලා ගියහ. අමනුෂ්‍යයන් පලා යත්ම මිනිසුන්ගේ රෝග සුව විය. නිරෝග වූ මිනිසියෝ ගෙවලින් නික්ම සුවඳමල් ආදීන් තෙරුන් වහන්සේ පිදූහ. මහජනයා නගරයේ මැද රැස්වීම් ශාලාව සරසා භාග්‍යවතුන් වහන්සේ එහි පැමිණ වූහ. භික්ෂු සංඝයා වහන්සේද එහි වැඩ සිටියහ. ආනන්ද ඉස්තවීරයන් වහන්සේද සියලු නගරෙහි ඇවිද පිරිත් කර නගරවාසීන් හා එහි පැමිණියහ. ශක්‍ර දේවේන්ද්‍ර තෙමේද දෙදවලොව දෙවියන් හා එහි පැමිණ සිටියේය. තථාගතයන් වහන්සේ ඒ සමාගමේදී රතන සූත්‍රය දේශනා කළසේක. ඒ ගාථාවල ආඥාව කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යෝ පිළිගත්හ. දේශනා අවසානයේහි සකල උපද්‍රවයෝම සංසිඳුනාහ. මහජනයා සෝපත් වූහ. සුවාසූ දහසක් සත්වයනට ධර්මය අභිසමය විය. මෙසේ පිළිවෙලින් තථාගතයන් වහන්සේ එහි දින හතක්ම ඒ සූත්‍රය දේශනා කළහ. දිනපතාම සුවාසූ දහස බැගින් සත්වයෝ නිවන් දුටහ. රතන සූත්‍රය කෝටි සත සහස්සේසු චක්ඛා වාලේසු දේවතා යස්සානං පතිගන්හන්ති යංච වේසා ලියං පුරේ රෝගා මනුස්ස දුබ්බික්ඛ සම්භූතං තිවිදං බයං කිප්ප මන්තර දා පේසී පරිත්තං තං බනාමහේ 1 යානීද භූතානි සමාගතානි බුම්මානි වා යානිව අන්තලික්කේ සබ්බේව භූතා සුමන බවන්තු අතෝපි සක්කච්ඡ සුනන්තු වාසිතං තස්මාහි භූතා නිසා මේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාච රත්තෝච හරන්තියේ බලින් තස්මාහි නේ රක්කත අප්පමත්තා දෙක යං කිංචි විත්තං ඉදවා හුරංවා සග්ගේසු වායං රතනං පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු 3 කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ න තේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු අතර යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින් සමාධි මානං තරිකඤ්ඤ මාහු සමාධිනා තේන සමෝ න විජ්ජති ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු පහ යේ පුග්ගලා අට්ඨ සතම්පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්පලානි ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු 6 යේ සුප්පයුත්තා මනසා දල්හේන නිකාමිනෝ ගෝතම සාසනම්හි තේ පත්තිපත්තා අමතං විගයිහ ලද්ධා මුදා නිබ්බුතින් බුංජමානා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු අත යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්හි වාතේබි අසම්පකම්පියෝ තතූපමං සප්පුරිසං වදාමි යෝ අරිය සච්චානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු 8 යේ අරිය සච්චානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපි තේ හොಂತಿ බුසප්ප මත්තා නතේ බවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු 9. සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිංචිතංච සීලබ්බතං වාපි යදති කිංචි චතුහපායේච හිච්ච විප්‍රමුත්තෝ ච චාබිඨානානි අබබ්බෝ කාතුං ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු 10 කිංචාපි සෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උද චේතසාවා අබබ්බෝ සෝ තස්ස පටිච්චාදාය අබබ්බතා දිඨ පදස්ස වුත්තා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු 11 වනප්ප ගුම්බේ යථා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ තතූපමං ධම්ම වරං අදේසයි නිබ්බාන ගාමින් පරමං හිතාය ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු 12 වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු 13 කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ බවස්මි තේ කීන බීජා අවිරුල් හිච්ඡන්දා නිබ්බන්ති දීරා යතා යම්පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු 14 යානීද භූතානි සමාගතානි බුම්මානි වා යානිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු 15 යානීද භූතානි සමාගතානි බුම්මානි වා යානිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හෝතු 16 යානීද භූතානි සමාගතානි බුම්මානි වා යානිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හෝතු කෝටි සත සහස්සේසු යනාදී ගාථා දෙක රතන සූත්‍රයේ ಗುಣ දක්වන ගාථා දෙකකි ඒවා සූත්‍රයට අයත් නැත යානීද භූතානි සමාගතානි ආදී 14 15 16 යන අවසාන ගාථා තුන සක් දෙවිඳු විසින් කියන ලද ගාථා තුනකි. බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලදී යානීද භූතානි අනාදී ගයෙහි පටන් කීනං පුරාණං යනාදී ගාථාව දක්වා ඇති ගාථා තෙලසය මේ සූත්‍රය බොහෝ අනුහස් ඇත්තේය මේ දිනපතා භාවිතා කරන තැනැත්තාට දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙයි රෝග දුරු වෙයි අමනුෂ්‍ය බය ඇති නොවේ. ගොවිකම් වෙළඳාම් ආදී රැකියාවල් දියුණු වෙයි. සදහෙන් අසන්නහුන්ට රෝග ආදිය දුරු වෙයි. මෙයින් වඩාත් ಗುಣ ලැබෙන්නේ සූත්‍රයේ තේරුම දැනගෙන භාවිතා කරන්නවුන්ටය. ජනපද රෝග දුරු වීමට රෝග බය පවත්නා ප්‍රදේශවල ඇවිද පිරිත් පෑන් ඉසමින් මේ පිරිත කිය යුතුය. මෛත්‍රී සූත්‍රයේ නිදාන කතාව බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේදී වස් එළඹීමට ලංවන කලෙහි බොහෝ භික්ෂූන් උන්වහන්සේ වෙත පැමිණ කමඨහන් අසාගෙන ඒ ඒ පෙදෙස්වලට ගොස් වස් එළඹ කාලය තුලදී අරහත්වය පැමිණීමේ බලාපොරොත්තුවෙන් භාවනා කළහ. තථාගතයන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේහි වැඩවෙසෙන අවස්ථාවක වස් එළඹීමට සමීප කාලයේ භික්ෂුන් වහන්සේ 500 නමක් උන්වහන්සේගෙන් කමඨහන ගෙස්ගෙන වස් එළඹීමට සුදුසු තැනක් සොයමින් දනව් සැරිසරා යන්නාහු. ප්‍රත්‍යන්ත ප්‍රදේශයේ හිමාලය හා සම්බන්ධ වූ වනගත සිසිල් සෙවන ඇති අතුල රිදී පටවල් මෙන් රමණීය සුදු වැලිතලා තනතන ඇති පිරිසුදු සිසිල් ජලයෙන් පිරුණු රාමණීය ජලාශයක් ඇති එක් පර්වතයක් දුටහ. ඒ භික්ෂූහු එදින රාත්‍රියේ එහි වැස පසුදින සමීපයේහි වූ ගමකට පිණුස් පිනිස පිවිසියහ. එය ළඟින් ළඟින් පිහිටි ගෙවල් දහසක් ඇති ගමකි. එහි මිනිස්යෝද පින් කැමැත්තෝය. ඒ ප්‍රත්‍යන්තයට පැමිණීම මද බැවින් ගම්වැසියෝ භික්ෂූන් දැක ඊතා ප්‍රීතියට පැමිණ දන් පිළිගන්වා වස් විසීමට ආරාධනා කොට උන්වහන්සේලාට විසීම පිණිස වනේහි කුටි 500ක්ද පිළියෙල කළහ. භික්ෂූහු දෙවන දින අන් ගමකට පිණු පිණිස පිවිසියහ. ඒ ගමේ වැසියෝද එසේම වස් විසීමට ආරාධනා කළහ. ඔවුන්ගේ ආරාධනාව පරිදි භික්ෂූහු එහි වස් එළඹ රුක් මුල් වල හිඳ කමඨහන් මෙනෙහි කරන්නට වන්හ. සිල්වත් භික්ෂූන්ගේ තේජස නිසා ඒ ගස්වල දෙවියන්ට නොවිසිය හැකිවිය. භික්ෂූන්ගේ භික්ෂූන් නැගී යනතුරු ඔවුහු තම තමන්ගේ විමන් වලින් ඉවත්ව දරුවන්දගෙන තනතන ඇවිදින්නට වූහ. දෙවියෝ මේ භික්ෂූ කවදා යද්ද යයි බලා සිටියහ. වස් එළඹුණු එතන තෙමසක්ම වෙසෙන බව දැනගත් දෙවියෝ එපමණ දික් කලක් අපට විමාන වලින් බැහැරව නොවිසිය හැකිය. සෑමදෙනාම එකතුව භික්ෂූන් බියගන්වා පළවා හැරීමට කතා කරගත්හ. ඔවුහු රාත්‍රී කාලයේ රුක්මුල් වල හිඳ භාවනා කරන භික්ෂූන් වහන්සේ ඉදිරියට භයානක යක්වස්ගෙන පෙනී සිටින්නටත් නපුරු හඬ නගන්නටත් පටන් ගත්තා. ඒ නපුරු රූප දැක නපුරු හඬ අසා භික්ෂූන්ගේ හදවත් වෙවුලන්නට විය. උන්වහන්සේලාට කමඨහනෙහි සිත පිහිටුවා වාසය නොකළ හැකි විය. නිතර බියවන්නා වූ ඒ භික්ෂූන්ගේ සිහියද දුබල විය. අසිහියෙන් වෙසෙන උන්වහන්සේලා වෙත රුක් දෙවියෝ ඉවසිය නොහෙන දුර්ගන්ධයෙන්ද එලවන්නට වූහ. එයින් ඔවුන්ට හිසෙහි බලවත් වේදනාද ඇතිවිය. භික්ෂූන්ගේ ශරීරද ක්‍රමයෙන් දුබල වී ගියේය. එහෙත් Taman නිසා අනිකෙකුට කරදරයක් වීම නොකමැති වන්නා වූ ඒ ගුණවත් භික්ෂූන්ගෙන් එක් නමකදු කීමෙන් අන්‍යන්ට කරදරයක් වේදෝ යයි සිතා තමාට ඇති කරදරය අන් කිසිවෙකුට නොකීහ. එක් දවසක් සංඝ ස්ථවීරයන් වෙත සියලු භික්ෂූන් රැස් වූ කලෙහි භික්ෂූන් පෙරට වඩා දුබලව සිටින බව උන්වහන්සේට පෙනී එවත්නි මෙහි පැමිණ මුල් කාලයේ ඔබ වහන්සේලා පැහැපත් ශරීර ඇතිව පිනාගිය ඉඳුරන් ඇතිව විසුවාහුය. දැන් ඔබ වහන්සේලා වැහැරී ගිය සිවුරු ඇතිව නොපහන් ඉඳුරන් ඇතිව වෙසෙන්නාහුය. ඔබ වහන්සේලාට මෙසේ යම්කිසි කරදරයක් ඇත්දැයි කීහ. එකල්හි එක් භික්ෂුවක් තමාට ඇති කරදරේ පැවසීය. සෙසු භික්ෂූහුද තම තමන්ට ඇති කරදර ඇති බව කීහ. එකල්හි මහතෙරුන් වහන්සේ ඇවැත්නි බුදුරදුන් විසින් පෙර වසය පසු වසය යයි වස් විසීම් දෙකක් අනුදැන ඇත්තේය. මේ සෙනසුන අපට අසත් ප්‍රායය. අපි බුදුරදුන් වෙත ගොස් මේ කරුණ සැලකොට සුදුසු සැලසුමක් උන්වහන්සේගෙන් දැනගමු යයි කීහ. සමදනා වහන්සේම එය පිළිගෙන සෙනසුන් තන්පත් කොට පාසිවුරුගෙන සවැත් නුවර ජේතවනාරාමයට ගොස් තථාගතයන් වහන්සේ වෙත ගියහ. එකල්හි තථාගතයන් වහන්සේ මහණෙනි වස් කාලයේ චාරිකාවෙහි නොහැසිරෙන පරිදීම සිකපද පනවා තිබියදී තෙපි කුමක් පිණිස මෙහි ඇවිදින්නාහුද යයි වදාළසේක වික්ෂූහු කාරණේ සැලකලහ තථාගතයන් වහන්සේ ලොව බලා වදාරා මුළු දඹදිව ඔවුන්ට සත්ප්‍රාය අන් එකද තැනක් නොදක මහණෙනි තොපට සුදුසු අන් එකද තැනක් නැත තෙපි එහිම වෙසමින් අරහත්වයට පැමිණෙන්නාහුය මහණෙනි තෙපි ගොස් එහිම වෙසෙව්. තෙපි රුක් දෙවියන්ගේ අබය කැමැත්ත වුනම් මේ පිරිත උගනිව්. මේ තොපට ආරක්ෂාවද කමටහනද වන්නේය යැයි මෛත්‍රී සූත්‍රය හෙවත් කරණීය මෙත්ත සූත්‍රය වදාළසේක. ඉක්බිති තථාගතයන් වහන්සේ මහණෙනි තෙපි ගොස් ඒ වනේහිම වැසෙව්. මේ සූත්‍රය මාසයේ ධර්ම ශ්‍රවණය කරන 8 දිනෙහි gediya gasa රැස්වි සජ්ජානා කරව මේ සූත්‍රයෙන්ම ධර්ම කතා පවත්වව මේ සූත්‍රය ගැනම ධර්ම සාකච්ඡා පවත්වව මේ සූත්‍රයෙන්ම අනුමෝදනා බණ කියව මේ මෛත්‍රී කර්මස්ථානයම වඩව තොපට ඉන්පසු දෙවියන් භයානක අරමුණු නොදක්වනු ඇත ඔවුහු තොපගේ හිතවත්තා වන්නාහ යයි වදාළසේක භික්ෂූහු තථාගතයන් වහන්සේ වැඳ එහි ගොස් වෙසෙමින් බුදුරදුන් වදාළ පරිදි කළහ. එතෙන් පටන් අමනුෂ්‍යෝ භික්ෂූන්ට හිතවත් වී අනේක ආකාරයෙන් උපකාර කරන්නට වන්නහ. දෙවියන්ගේ උපකාර ලබා ඒ භික්ෂූහු වස් කාලයේ ඇතුළත අරහත් ඵලයට පැමිණ ශ්‍රමණ කෘත්‍ය අවසන් කළෝය. මෛත්‍රී සූත්‍රය යස්නානු භාවතෝ යක්ඛා නේව දස්සෙන්ති හිංසනං යම්හි චේවානු යුඤ්ජන්තෝ රත්තින් දිව මතන් දිතෝ සුඛං සුපති සුත්තෝ ච පාපං කිංචීන පස්සති ඒව මාදි ගුණෝපේතං පරිත්තං තං බණාමහේ කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්ස කෝච සුබරෝච අපකිච්චෝච සල්ලහුක වුත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච්ච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යෝ සුඛිනෝ වා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේ කේචි පාන භූතත්ති තසාවා තාවරාවා අනවශේෂා දීගාවා යේ මහන්තාවා මජ්ජිමා රස්සකා අනුක තූලා දිට්ඨා වා යේව අද්දිට්ඨා යේච দূරේ වසන්ති අවිදූරේ භූතා වා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා න පරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කච්ච තිනං කංචි ව්‍යා රෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මානසං භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මානසං භාවේ අපරිමාණං උද්දං අදෝච්ච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු දෙට්ටිංච අනුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කාමේසු විනේය්‍ය ගේදං නහි ජාතු ගබ්බසේයං පුනරේතිති මෙය විශේෂයෙන් දෙවියන්ට ප්‍රිය පිරිතකි ඒ නිසා මෙය භාවිතා කරන තැනැත්තා දෙවියන්ට ප්‍රිය වෙයි එහෙන් දෙවියන්ගේ ආරක්ෂාව ඔහුට ලැබෙයි අමනුෂ්‍යයන්ට හා මනුෂ්‍යයන්ටද ප්‍රිය වෙයි එබැවින් ඔහුට අමනුෂ්‍ය උපද්‍රවයන් හෝ සොරසතුරු බියද අඩු වෙයි ඔහුට ගිය ගිය තන සැලකිලි ලැබෙයි. මෙයින් ලැබෙන ඵලය අඩුවක් නැතිව ලැබීමට නම් මෙහි අර්ථද තේරුම්ගෙන භාවිතා කළ යුතුය. එසේ කරන්න ඔහුට මෙය භාවනාවක්ද වෙයි. කන්ද පිරිත විරූපක්කේහි මේ මෙත්තං මෙත්තං ඒරාපතේහි මේ ජබ්භ්‍යා පුත්තේහි මේ මෙත්තං මෙත්තං කන්හා ගෝතම කේහිච අපාදකේහි මේ මෙත්තං මෙත්තං දීපාදකේහි මේ චතුප්පදේහි මේ මෙත්තං මෙත්තං බහුප්පදේහි මේ මාමං අපාදකෝ හිංසි මාමං හිංසි දීපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුප්පදෝ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රාණි පස්සන්තු මාකංචි පාප මාගමා අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ පමානවන්තානි සිරින්ස පානි අහි විච්චිකා සතපදි උන්නානාබී සරබූ මූසිකා කතාමේ රක්කා කතාමේ පරිත්තා පටික්කමන්තු භූතානි සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති මේ පිරිත සර්පයන් බහුල ප්‍රදේශවල වෙසෙන ආරක්ෂාව සඳහා භාවිතා කිරීමට තථාගතයන් වහන්සේ විසින් වදාारण ලද්දකි. මේ භාවිතා කරන තැනැත්තා සර්පයෝ දෂ්ට නොකෙරෙති. මෙය සර්ප විෂ බස්සවන මන්ත්‍රයක් ලෙසද භාවිතා කරති. මේ පිරිත අංගුත්තර නිකායේ චතුෂ්ක නිපාතයෙන් හා චුල්ලවග්ග පාළියේ කුද්දක වත්තු කන්දකයේද දක්නා ලැබේ. මෙයට කන්ද පරිත්ත යන නම තබා ඇත්තේ කුද්දක වත්තු කන්දකයේ ආනිසා විය හැකිය. සර්පයන් බහුල පෙදස්වල යන විටද මෙය කියා යනු. මෝර පරිත්තය මෝර පරිත්තය කොටස් දෙකකින් යුක්තය. ඉන් එක් කොටසක් උදයට කීම පිණිසයි අනිත් කොටස සවසට කීම පිණිසයි. උදයට කියන කොටස මෙසේය. උදේතං චක්කුමා ඒක රාජා හරිස්සවන්නෝ පටවිප්ප බාසෝ තන්තං නමස්සාමි හරිස්සවන්නං පටවිප්ප බාසං තයජ්ජ ගුත්තා විහෙරේමු දිවසං යේ බ්‍රාහ්මනා වේදගූ සබ්බ ධම්මේ තේ මේ නමෝ තේච මං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා සවසට කියන කොටස අපේතයන් චක්කුමා ඒක රාජා හරිස්ස වන්නෝ පටවිප්ප බාසෝ තන්තං නමස්සාමි හරිස්ස වන්නං පටවිප්ප බාසං තයජ්ජගුත්තා විහෙරේමු රත්තිං යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුත්තානං නමෝ විමුක්තියා මෙය සොර සතුරන්ට ආසු නොවී විසීම සඳහා භාවිතාට සුදුසු පිරිතකි. මිල මුදල් වටිනා බඩු ඇතිව වෙළඳා මාදිය පිණිස පිට පළාත්වල හැසිරෙන අයට ආරක්ෂාව සඳහා භාවිතයට මෙය යෝග්‍යය. උදේහි නින්දෙන් අවදි වූ වහාම අසුනෙන් නොනැගිට පළමුවන කොටස කියනු. රාත්‍රියේ නින්දට යන විට දෙවන කොටස කියනු. බෝසතාණන් වහන්සේ රණ මොනරව සිට කාලයේ සතුරන්ට අසු නොවීම සඳහා මේ පිරිත භාවිත කළ බවත් පිරිත කියන්නට අමතක වූ දිනේ සතුරාගේ උගුලට අසු බවත් කියා තිබේ. විස්තර කතාව ජාතක අටුවාවෙන් හෝ සිංහල 550 ජාතක පොතෙන් හෝ දත හැකිය. දජග්ග පිරිත ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දකිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති දජග්ග පරිත්ත නම් වූ මේ පිරිත අර්ථ සහිතව පුහුණු කරගෙන භාවිතා කිරීමෙන් රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් නපුරු සතුන්ගෙන් ගින්නෙන් දියෙන් සුළඟින් අකුණු වලින් හා තවත් නොඑක් දෙයින් පැමිණිය හැකි සියලු උදුරු වලින් මිදී සුවසේ දිව්‍ය පැවැත්විය හැකි වන්නේය මේ පාඨ තුනෙන් ඉතිපිසෝ භගවා ආදී පළමුවන පාඨයමද සියලු උපද්‍රව දුරු කර ගැනීමට ප්‍රමාණවත්ය. නොඑක් දේ සිදු කිරීමට එය මන්ත්‍රයක් වශයෙන්ද භාවිතා කළ හැකිය. එයින් ඒ ඒ අය කරන ගුරුකම් බොහෝද ඇත. යම් පමණකට එය භාවිතා කර ඇතනම් ඒ ඒ පමණට පිරිතෙහි ගුණද ඇත්තේය. තමාගේ මුවින් මේ බුදුගුණ පාඨයේ ලක්ෂ වාර ගණන් වාර කියා ඇතියෙකු විසින් එය කියතහොත් එහි බල බොහෝ ඇත්තේය. එවැනි පුද්ගලයාට සිහි කළ පමණින්මද එයින් බොහෝ ගුණ ලැබෙන්නේය. දජග්ග සූත්‍ර අටුවාවේ සඳහන් වන පුවතක් මෙසේය. දීගවාපී චෛත්‍යයේ උණුපිරියම් කරන කාලයේ යම්කිසි කටයුත්තක් සඳහා චෛත්‍යයට නැගුණු තරුණ භික්ෂුවක් ගර්භයේ දිගේ පහළට ලිස්සා ආයේය. එය දුටු බිම සිටි භික්ෂූහු ඇවත්නි දජග්ග පිරිත සිහි කරව. යයි කීහ. මරණ බයෙන් බස්නා ඒ භික්ෂුව දජග්ග පරිත්ත සිහි කළේය. එකෙනෙහිම චෛත්‍ය ගර්භයෙන් ගඩොල් කැට දෙකක් නික්මී ඒ භික්ෂුවගේ පා පිළිගත්තේය. සාය මත සිටියෝ වැල් හිනිමගක් බස්වා භික්ෂුව ගත්හ. එකල්හි ගඩොල් කැට දෙක චෛත්‍යයට නැවත ඇතුල් විය. මේ ප්‍රවෘත්තිය සඳහන් කොට යස්සානුස්සර නේනාපි අන්තලික්ඛේපි පානිනෝ පතිට්ඨ මදි ගංඡanti භූමියා විය සබ්බත යන ගය පැරණියන් දජග්ග සූත්‍රයේ මුලට යොදා තිබේ. අසුරයන් හා යුද්ධ කිරීමට දෙවියන් රැස් වූ අවස්ථාවක සක්දෙවිඳු දෙවියන් අමතා පින්වත්නි යුද්ධයේදී තොපට බියක් තැති ගැනීමක් ඇති වූවොත් එවිට මාගේ කොඩිය බලව. එකල්හි තොපගේ බිය සංසිඳනු ඇත. මාගේ කොඩිය නුදුට හොත් ප්‍රජාපති දේව රජුගේ කොඩිය බලව. එය නුදුටුව හොත් වරුණ දේව රජුගේ කොඩිය බලව. එය නොදුටුව හොත් ඊසාන දේව රජුගේ කොඩිය බලව. යයි අනුශාසනා කළේය. ඒ අනුව තථාගතයන් වහන්සේද තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට බියක් තැති ගැනීමක් ඇති වොහොත් ඒ අවස්ථාවේ ඒ දුරවනු සඳහා මෙනෙහි කිරීමට මේ තුනුරුවන් ගුණ පාට තුන වදාළසේක. මෙයට දජග්ග පරිත්ත යන නම දී ඇත්තේ සක්දවිඳුගේ කොඩි බැලීමේ කතාව නිමිත්ත කොටගෙන මෙය වදාළ බැවිනි. වට්ටක පිරිත පූරෙන්තං බෝධි සම්භාරයේ නිබ්බත්තං වට්ටක ජාතියං යස්ස තේජේන දාවග්ගී මහා සත්තං විවජ්ජයි තේරස්ස සාරිපුත්තස්ස ලෝකනාතේන වාසිතං කප්පට්ටායි මහා තේජං පරිත්තං තං බණමහේ අත්ති ලෝකේ සීල ගුණෝ සච්ඡං සෝචෙය්‍ය නුද්දයා තේන සච්චේන කාහාමි සච්චි කිරිය මනුත්තරං ආවජ්ජිත්වා ධම්ම බලං සරිත්වා පුබ්බකේජිනේ සච්ච බලමපස්සාය සච්චි කිරිය මනුත්තරං ආවජ්ජිත්වා ධම්ම බලං සරිත්වා පුබ්බ කේජිනේ සච්ච බලමපස්සාය සච්චි කිරිය මකාසහං සන්තිපක්ඛා අපතනා සන්තිපාදා අවංචනා මාතා පිතාච නික්ඛාන්තා ජාති වේද පටික්කම සහ සච්චේ කතේ මයිහං මහා පජ්ජලිතෝ සිකී වජ්ජේසි සෝලස කරීසානී උදකං පත්වා යතාසිකී සච්චේන මේ සමෝ නත්ති ඒසා මේ සච්ච පාරමී මේ වට්ටක පිරිත ගිනි බයෙන් මිදීම සඳහා භාවිතා කරයි මේ සඳහන් වන්නේ බෝසතාණන් වහන්සේ වටු පැටවෙකුව විසූ කලෙක හටගත්තා වූ ලැබගින්නක් නිවනු පිණිස කළ සත්‍ය ක්‍රියාවකි එයින් ලැබගින්න නිවින ඒ ස්ථානයේහිම කල්පය මුළුල්ලෙහිම ගින්නෙන් විනාශයක් නොවන බව චර්යා පිටක අටුවාවේ කියා තිබේ. මෙය කල්පය මුළුල්ලෙහි බලය පවත්නා පිරිතක් යැයි කියනු ලැබේ. අත්ති ලෝකේ සීල ගුණෝ යනාදී මේ ගාථා එන්නේ චර්යා පිටක පාළියේ. පූරෙන්තං බෝධි සම්භාරේ යනාදී ගාථා දෙක පසු කාලයේ පිළියෙල වූවකි. මේ පිරිත උණ රෝගීන්ට උණ බැස්සවීම සඳහාද කියති. අඟුලිමාල පිරිත පරිත්තං යං බනන්තස්ස නිසින්නට්ඨාන දෝවනං උදකම්පි විනාශේති සබ්බමේව පරිස්සයං සොත්තිනා ගබ්බ වුට්ටානං යංච සාදේති තං කනේ තේරස්සං ගුලිමාලස්ස ලෝකනාතේන වාසිතං කප්පට්ටායි මහා තේජං පරිත්තං තං බනාමහේ යතෝහං බගිනි අරියාය ජාතියා ජාතෝ නාබිජානාමි සංචිච්ඡපානං ජීවිතා වෝරෝපේතා තේන සච්චේන සොත්ති තේ හෝතු සොත්ති ගබ්බස්සාති මෙහි මුල ගාථා දෙක අඟුලිමාල පිරිතේ අනුහස් දක්වන ගාථාය නියමිත පිරිත අඟුලිමාල තෙරුන් වහන්සේගේ සත්‍ය ක්‍රියාවයි එනම් යතෝහං බගිනි යනාදී පාඨයයි මේ පිරිත ප්‍රසූත නොකල හැකිව පීඩා විඳිමින් සිටි මවකට සෙත් කරනු පිණිස බුදුරජාණන් වහන්සේ විසින් අඟුලිමාල තෙරුන් වහන්සේට උගන්වන ලද්දකි. ඒ උගෙන අඟුලිමාල තෙරුන් වහන්සේ ඒ ස්ත්‍රිය කරා ගොස් එය කී සැටියෙම පෙරහනකින් ජලය පෙරී ගියාක් මෙන් කිසිදු අපහසුාවක් නැතිව ප්‍රසූතයේ සිදුවිය. දරුවා හා මව සුවපත් විය. ඒ පිරිතේ ආනුභාවය තෙරුන් වහන්සේ පිරිත කී තනද පිහිටියේය. එහි ආනුභාවය එතන මහ පොළොව පවත්නා තුරුම පවතී. එය කල්පස්ථායි ප්‍රාතිහාරයක් බව කියා තිබේ. එය ස්ථානයට ගෙනවිත් තබුවාම තිරිසන් ස්ත්‍රීහුද සුවසේ ප්‍රසූත කරති. පසු කාලයේ ස්ථානයේ මවරු නොදෙසා අසුනක් තැන වූහ. මවරු එහි නිදි කර තැබුවාම සුවසේ දරුවන් ලබති. ස්ත්‍රිය එතනට නොගෙන ආ හැකි කලෙහි ඒ අසුන සෝදා පැන්ගෙන ගොස් ඔවුන්ගේ හිසට වක් කරති. එයින්ද මහවරු සුවසේ ප්‍රසූත කරති. මේ අඟුලිමාල පිරිත මහානුභාව සම්පන්න පිරිතකි. මහා පිරිතය කියනුයේ මෙයටය. මෙය ගර්භණීන් සුවපත් කිරීමටම ඇති පිරිතක් නොවේ. මෙයින් සියලුම උවදුරු දුරු කළ හැකිය. ඉමංච පන පරිත්තං න කිංච පරියස්සං න මද්දති මහා පරිත්තං නාමේතං යනුවෙන් අටුවාවෙහි ඒ බව දක්වා ඇත්තේය. සියලුම රෝගවලටත් ඇස්වහ කටවහ දෝෂයටත් මෙයින් බොහෝ ගුණ ලැබිය හැකිවනු ඇත. පැන්වලට, තෙල්වලට, නූල්වලට පිරිත් කොට සුදුසු පරිදි ඒ ඒ දය යොදනෝ පිරිත කී වාර ගණන වැඩි වූ පමණට ගුණයද වැඩියෙන් ලැබේ. ඒ නිසා පැමිණි ඇති උපද්‍රවය මහත් බව අනුව පිරිත කීමේ වාර ගණන වැඩි කළ යුතුය. කරුණවල හැටියට හත්වර 21 වර 108 වර 1000 වර පිරිත් කරනු. අඟුලිමාල ආරක්ෂාව දිසාහි මේ ධම්ම කතං සුනන්තු දිසාහි මේ යුජ්ජන්තු බුද්ධ ශාසනේ දිසාහි මේ තේ මනුජා භජන්තු යේ ධම්ම මේවා දපයන්ති සන්තෝ දිසාහි මේ කන්ති වාදානං අවිරෝධ පසංසිනං සුනන්තු ධම්මං කාලේන තංච අනුවිදයන්තු නහි ජාතුසෝ මමං හිංසේ අඤ්ඤං වාපන කිංචිතං පපයුම් පරමං සත්‍ති රක්කේය තතසාවරේ බොහෝ ගණනක් මිනිසුන් මරා ඇති අඟුලිමාල තෙරුන් වහන්සේට බොහෝ සතුරෝ වූහ. ගිය ගිය තන සතුරෝ වූහ. සාප කරන්නෝ බොහෝ වූහ. සතුරු උදුරු වලින් මිදීම සඳහා උන්වහන්සේ මේ ගාථා කීහ. අඟුලිමාල පිරිතෙහි මෙන්ම මේ ගාථාවලද අනුභාවයක් තිබිය යුතුය. සතුරා නැති කාටත් මේ ගාථා භාවිතය ප්‍රයෝජනීය විය හැකිය. සතුරු උදුරු ඇත්තෝ මේ ගාථා භාවිත කෙරෙත්වා. පාඩම් කර උදේ හවස භාවිතා කරනු සතුරෝ මිතුරෝ වෙති මත්ස්‍ය රාජ පිරිත පුනා පරං යදා හෝමි මච්චි රාජා මහා සරේ උන්හේ සූර්ය සන්තාපේ සදේ උදක කියත තතෝ කාකාච ගිජ්ජාච බකා කුලල සේනකා බකයන්ති දිවා රත්තින් මච්චේ උපනිසීදිය එවං චින්තේ සහං තත්ත සහඥාතිහි පීලිතෝ කේන නූකෝ උපායේන ඥාති දුක්ඛා පමෝචයේ විචින්ත ඊත්වා ධම්මත්තං සච්ඡං අද්දස්ස පස්සයන් සච්චේටත්වා පමෝචේසින් ඥාතිනං තං අතික්කයන් අනුස්සරිත්වා සතං ධම්මං පරමත්තං විචින්තයන් ආකාසි සච්චි කිරියං යං ලෝකේ දූව සස්සතං යතෝ සාරාමි අත්තානං යතෝ පත්තෝස්මි විඤ්ඤුතං නාබිජානාමි සංචිච්ච ඒකපානම්පි හිංසිතං ඒතේන සච්ච වජ්ජේන පජ්ජුන්නෝ අභිවස්සතු අබිත්තයන පජ්ජුන්න නිදින් කාකස්ස නාසය කාකං සෝකාය රන්දේහි මච්චේ සෝකා පමෝචේ සහමතේ සච්චවරේ පජ්ජුන්නෝ අභිගච්ඡිය තලං නින්නංච පූරෙන්තෝ කනේන අභිවස්සත ඒවං රූපං සච්චවරං කତ୍වා විරිය මුත්තමං වස්සා පේසින් මහා මේගං සච්ච තේජේ බලස්සිතෝ සච්චේන මේ සමෝ නත්ති ඒසා මේ සච්ච පාරමී බෝසතාණන් වහන්සේ එක් කලක විලක මත්ස්‍ය රාජයෙක්ව සිට නියං කාලයේදී සත්‍ය ක්‍රියා කොට මහවැසි වස්සවා මත්ස්‍යයන් බේරාගත්හ ඉහත දැක්වෙන්නේ චර්යා පිටක පාළියේ ඒ පොත දක්වා ඇති ගාථා පෙළයි. එය වැසිවස්සන පිරිතක් ලෙස බුරුමේ ඇතැම් පිරිත් පොත්වල දක්වා ඇත. වැසි නැති කලෙහි ඒ පෙදෙස්වල වෙසෙන ජනයා සීලෙහි පිහිටුවා තුනුරුවන් පුදමින් මේ පිරිත කියවා ගතේ. හැකිවොත් වැසි ලැබිය හැකිය. පිටකාත්‍රයේ නැති පිරිත් ඒ ඒ කාර්යයන්ට යොදා ගැනීම පිණිස පැරණි වියතුන් විසින් සම්පාදිත බොහෝ පිරිත් හා ගාථාද ඇත්තේය. ඇනවොම් පිරිත, බොජ්ජංග පිරිත, ආටානාටිය පිරිත, ජය පිරිත, ගිනි පිරිත, ජලනන්දන පිරිත, ජින පංජරය, කුද්දක ජින පංජරය, අටවිසි පිරිත, ජාමංගල ගාථා, මහා ජයමංගල ගාථා, රන් දෙනේ ගාථා යන මේවායින් සමහරකි. මන්ත්‍ර විද්‍යාව අනුව ඇතැම් ගාථා නොඑක් වැඩට යොදාගෙන ඇත්තේය. ඒ වයින් ප්‍රයෝජන ගනු කැමැතියන් සඳහා ඒ වයින් සමහරක් ඉදිරියට දක්වනු ලැබේ. බොජ්ජංග පිරිත සංසාරේ සංසාරත්තානං සබ්බ දුක්ඛ විනාශනේ සත්ත ධම්මේච බොජ්ජංගේ මාරසේනප්පමද්දනේ කුජ්ජිත්වා යේ චිමේ සත්තා තිහවා මුත්ත කුත්තමා අජාතින් අජරා ව්‍යාධින් අමතං නිබ්බයං ගතා ඒව මාදී ගුණෝපේතං අනේක ගුණ සංගහං ඕසදවං ඉමං මන්තං බොජ්ජංගං තං බණාමහේ බොජ්ජංගෝ සති සංඛාතෝ ධම්මා නං විචයෝ තථා විරියං පීති පස්සද්දී බොජ්ජංගාච තතෝ පරේ සමාදූප උපේක්ඛා බොජ්ජංගා සත්තේතේ සබ්බ දස්සිනා මුනිනා සම්ම දක්ඛාතා භාවිතා බහුලී කතා සංසත්තන්ති අභිඥාය නිබ්බානාය ච බෝධියා ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒකස්මින් සමයෝ නාතෝ මොග්ගාලාන්නංච කස්සපං ගිලානේ දුක්ඛිතේ දිස්වා බොජ්ජංගේ සත්ත දේසයි තේචතං අබිනන්දිත්වා රෝගා මච්චින්සු තංකනේ ඒතේන සච්ච වච්චේන සොත්තිතේ හෝතු සබ්බදා ඒකදා ධම්ම රාජාපි ගෙලඤ්ඤා බී පීලිතෝ චුන්දත්තේරේන තං යේව බනාපෙත්වාන සාදරං සම්මෝදිත්වාන ආබාධා තම්හා වුට්ටාසි ඨානසෝ ඒතේන සච්ච වච්චේන සොත්තිතේ හෝතු සබ්බදා පිහිනාතේ ච ආබාධා තින්නම්පි මහේසිනං මග්ගාහත කිලේසාච පත්තානුප්පatti ධම්මතං ඒතේන සච්ච වච්චේන සොත්තිතේ හෝතු සබ්බදා මේ රෝග සුවය පිණිස රෝගීන්ට කියන පිරිතකි රෝගියා බොජ්ජංග ධර්ම දන්නා මේ පිරිතෙහි තේරුම දන්න කෙනෙක් වේ නම් මේන් ಗುಣ බොහෝ ලැබේ ඉක්මනින් ಗುಣ ලැබේ අඥයන්ට එතරම් ප්‍රකට ගුණයක් නොලැබේ. ආටානාටිය පිරිත අප්පසන්නේහි නාතස්ස සාසනේ සාදු සම්මතේ අමනුස්සේහි චණ්ඩේහි සදා කිබ්බිස කාරහි පරිසානං චතසන්නං අහිංසායච ගුත්තියා යන් දේසේහි මහාවීරෝ පරිත්තං තම් බණාමහේ විපස්සිස්ස නමත්තු චක්කු මන්තස්ස සිරීමතෝ සිකිස්සපි නමත්තු සබ්බ භූතානු කම්පිනෝ වෙස්ස බුස්ස නමත්තු නහාතකස්ස තපස්සිනෝ නමත්තු කකුසන්දස්ස මාරසේනා පමද්දිනෝ කෝණාගමනස්ස නමත්තු බ්‍රාහ්මනස්ස උසීමතෝ කස්සපස්සච්ච නමත්තු විපමුත්තස්ස සබ්බදී අංගී රසස්ස නමතු සක්්‍ය පුත්තස්ස සිරීමතෝ යෝ ඉමං ධම්ම දේසේසී සබ්බ දුක්ඛා පනෝදනං ඒචාපි නිබ්බුතා ලෝකේ යථා භූතං විපස්සිසුං තේජනා අපිසුනා මහන්තා වීත සාදරා හිතං දේව මනුස්සානං යන්නමස්සාන්ති ගෝතමං විජ්ජාචරණ සම්පන්නං මහන්තං වීත සාදරං ඒතේ වඤ්ඤේච සම්බුද්ධා අනේක සතකෝටියා සබ්බේ බුද්ධා සමසමා සබ්බේ බුද්ධා මහිද්దికා සබ්බේ දස බලූපේතා වේසා රජ්ජේහු පාගතා සබ්බේ තේ පටිචානಂತಿ ආසබං ඨානමුත්තමං සීහනාදං නදන් තේතේ පරිසාසු විසරදා බ්‍රහ්මචක්කාම් පවත්තෙන්ති ලෝකේ අප්පටිවත්තියං උපේතා බුද්ධ ධම්මේහි අට්ඨාරසබී නායකා කන්ති සංක ලක්කුණූපේතා සීතානු ව්‍යංජන නාදරා ව්‍යාමප්පබාය සුප්පබා සබ්බේතේ මොනි කුංජරා බුද්ධෝ සබ්බඤුනෝ ඒතේ සබ්බේ කීනාසවෝජිනා මහා පබා මහා තේජා මහා පඤ්ඤා මහබ්බලා මහා කාරුණිකා දීරා සබ්බේ සානං සුඛවහා දීපා නාථා පතිට්ඨාච තානා ලේනාච පානිනම් ගතිබන්දු මහේසාසා සරණංච හිතේසිනෝ සදේවකස්ස ලෝකස්ස සබ්බේ ඒතේ පරායනා තේසාහං සිරසාපාදේ වන්දාමි පුරිසුත්තමේ වචසා මනසා චේව වන්දා මේතේ තථාගතේ සයනේ ආසනේ ඨානේ ගමනේ ചാපි සබ්බදා සදා සුඛේන රක්ඛන්තු බුද්ධා සම්තිකරා තුවං තේහි තුවං රක්ඛිතෝ සන්තෝ මුත්තෝ සබ්බ බයේහිච සබ්බ රෝගෝ විනිමුත්තෝ සබ්බ සන්තාපි වජ්ජිතෝ සබ්බ වේර මතික්ඛන්තෝ නිබ්බුතෝ ච තුවං බව තේසං සච්චේන සීලේන කාන්ති මෙච්ච බලේන ච තේපි තුවං අනුරක්ඛන්තු ආරෝගේන සුඛේන ච පුරිත්ති මන්ස්මෙන් දිසාබානේ සාන්ති භූතා මහිද්దికා තේපිතුම්හි අනුරක්ඛන්තු ආරෝගේන සුකේනච දක්ඛිනස්මින් දිසාබනේ සාන්ති දේවා මහිද්దికා තේපි තුම්හි අනුරක්ඛන්තු ආරෝගේන සුකේනච පච්චිමංච දිසාභාගේ සන්තිනාගා මහිද්దికා තේපි තුම්හෙ නුරක්කන්තු ආරෝගේන සුකේනච උත්තරස්මින් දිසා බනේ සම්ති යක්ඛා මහිද්దికා තේපිතුම්හෙය අනුරක්칸තු ආරෝගේන සුකේනච පුරත්තිමේන දතරට්ටෝ දක්ඛිනේන විරුල්හකෝ පච්චිමේන විරූපක්කෝ කුවේරෝ උත්තරන් දිසං චතාරෝතේ මහරජා ලෝකපාලා යසස්සිනෝ තේපිතුම්හෙ අනුරක්칸තු ආරෝගේන සුකේනච ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා තේපි තුම්මේ අනුරක්칸තෝ ආරෝගේන සුකේනච ඉද්ධිමන්තෝච යේ දේවා වසන්තෝ ඉද සාසනේ තේපි තුම්හි අනුරක්칸තෝ ආරෝගේන සුකේනච සබ්බීතියෝ විවජ්ජන්තෝ සෝකෝ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීගායුකෝ භව අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නං සුඛං බලං මේ පිරිත භාවිතා කරන තැනැත්තාට අමනුෂ්‍යයන්ගෙන් කරදර ඇති නොවේ දෙවියන්ගේ ආරක්ෂාව ලැබේ කලක් දිනපතා භාවිතා කළහොත් අමනුෂ්‍යයෝ ක්‍රීකරු වෙති දේව බැල්ම නිතර පවති පිටු 195 8 විසි පිරිත පිටු 196 මහා මංගල ගාථා දුටුගැමුණු රජතුමා භාවිතා කළ ආරක්ෂක ගාථා බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සූර්යෝ තමෝ නුදෝ ඒවන්තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නත්ති මයිහං බයං සදා ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සූර්යෝ තමෝ නුදෝ ඒවන්තං සරණං කේමං ධම්මෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං ධම්මං නත්ති මයිහං බයං සදා සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සූර්යෝ තමෝ නුදෝ ඒවන්තං සරණං කේමං සංඝෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං සංඝං නත්ති මයිහං බයං සදා මේ ගාථා දුටුගැමුණු රජතුමා රන්පතෙහි ලියා හිස පලන් දෙයි කියති මේ ආරක්ෂාව සඳහා කීමට හොඳය අලින්ගෙන් ආරක්ෂාවට රජගහනුවර අජාසත රජතුමාට විශාල ශරීරයක් සහ මහත් කාය බලය ඇති මහගස් පෙරලන බලකොටු බිඳින ගෙවල් පොඩි කර දමන මිනී මරණ නාලාගිරි නම් නපුරු ඇතෙක් සිටියේය දෙව්දත්තෙර රජුගේ අනුමැතිය ලබා ඇත්ගොව්වන් ලවා රාපොවා ඇතු මත් කරවා මහ හඬ නගා කුලප්පු කරවා බුදුරදුන් පිණුසිඟා වඩනා වීතියට උන්වහන්සේ මරවණු සඳහා ඇතු යැවීය. කෝප වූ ඇත් රජ තෙමේ ඉදිරියට හමුවන සියල්ල සුණු විසුණු කරමින් ගුගුර ගුගුරා බුදුරදුන් වඩනා පෙරමගට ගියේය. කෝප වී එන ඇතුට තථාගතයන් වහන්සේ මෙත් වැඩූසේක. එයින් ඇතුගේ කෝපයත් මතත් සංසිඳින සංසුන් වූ ඇතු හොඬ පහළට හෙලා බුදුරදුන් වෙත එළඹ ඉදිරියේ නිශ්චලව සිටියේය. එකල්හි තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී හස්තයෙන් ඇතුගේ හිස පිරිමදිමින් මා කුංජර නාග මාසාදෝ දුක්ඛං හි කුංජර නාග සමාදෝ නහි නාග හතස්ස කුංජර සුගති හෝති ඊතෝ පරංගතෝ යන ආදී වදාළසේක එකල්හි අත් රජ භාග්‍යවතුන් වහන්සේගේ පාමුලින් දූලිගෙන හිස ඉසගෙන බුදුරදුන් පෙරණතෙක් පස්සට ගොස් ඇත්තාලට ඇතුළුව නිශ්චලව සිටියේය. අලින්ගෙන් ඇතුන්ගෙන ආරක්ෂා වීම සඳහා අදත් මේ ගය භාවිතා කරති. නපුරු අලින් ඇතුන් එන විට සිහි කරති. කියති. තල්පත ලියා හේන් කුඹුරු ආරක්ෂා කරති. ගොවිපළ ආරක්ෂා කරති. නුවණ ඇති හැටි හැටියට මේ ගාථාවෙන් ප්‍රයෝජන ලබති. 820 බුද්ධ පූජාව 820 බුදු පූජා පැවැත්වීමේදී පළමු කොට මේ ගාථා කියා පිළිවෙලින් 820 බුදුවරයන් වහන්සේලාට নমස්කාර කළ යුතුය. 1. තණ්හංකර බුදුරදුන් වැඳීම තණ්හං කරවහයන් බුද්ධං අරහන්තං සුනිම්මලං වන්දනීයං පූජනීයං නමාමි සිරසාදරං දෙක මේදං කර බුද්ධ වන්දනාව මේදං කරවහයන් සම්මා සම්බුද්ධං දීපදුත්තමං පරාගොං ඤෙය ධම්මේසු නමාමි සිරසාදරං තුන සරණං කර බුද්ධ වන්දනාව සරණං කරව්හයං බුද්ධං සරණං සබ්බපාණිනං විචාචරණ සම්පන්නං නමාමි සිරසාදරං 4 දීපංකර බුද්ධ වන්දනාව දීපංකරව්හයං බුද්ධං සුගතං අමතංජසේ අමෝග වචනං සෙට්ටං නමාමි සිරසාදරං 5 කොණ්ඩඤ්ඤ බුද්ධ වන්දනාව කොණ්ඩඤ්ඤභයං සම්බුද්ධං සබ්බ ලෝක විදුං ජිනං සරණං සබ්බ ලෝකස්ස නමාමි සිරසාදරං 6 මංගල බුද්ධ වන්දනාව මංගලව්හයං සම්බුද්ධං ලෝකජෙට්ටං අනුත්තරං පුරිස ධම්මසාරතිං නමාමි සිරසාදරං 7 සුමන බුද්ධ වන්දනාව සුමනව්හයං සම්බුද්ධං මහා මතින් මහාදයන් දේව මනුස්සත්තාරං නමාමි සිරසාදරං 8 රේවත බුද්ධ වන්දනාව රේවතවහයන් සම්බුද්ධං චතුසච්ඡං සුගම් වීරං කුජ්ජිත්වාන බෝධ යන්තං නමාමි සිරසාදරං 9 සෝබිත බුද්ධ වන්දනාව සෝබිතවහයන් සම්බුද්ධං රන්සිමාලාච සෝබිතං භගවන්තං මහා තේජං නමාමි සිරසාදරං 10 අනෝමදස්සී බුද්ධ වන්දනාව අනෝමදස්සින් සම්බුද්ධං ලෝකජට්ඨං නරුත්තමං අනෝමඤ්ඤං විමලං නමාමි සිරසාදරං 11 පදුම බුද්ධ වන්දනාව පදුමවහයන් සම්බුද්ධං සම්තිදං පදුමානනං මහා දයං මහා පඤ්ඤං නමාමි සිරසාදරං 12 නාරද බුද්ධ වන්දනාව නාරදව්‍යං සම්බුද්ධං සාදරං සාරදස්සිනං සබ්බ සංයෝජන චින්නං නමාමි සිරසාදරං 13 පදුමුත්තර බුද්ධ වන්දනාව පදුමුත්තර සම්බුද්ධං සබ්බ සත්තානුකම්පකං දුරාසදං උග්ග තේජං නමාමි සිරසාදරං 14 සුමේද බුද්ධ වන්දනාව සුමේදව්හයන් සම්බුද්ධං සබ්බ ලෝක හිතං කරං පංචමාර ජිතං සෙට්ඨං නමාමි සිරසාදරං 15 සුජාත බුද්ධ වන්දනාව සුජාතව්හයන් සම්බුද්ධං මහා කාරුණිකං වරං පරාගුං සබ්බ ඤේයසු නමාමි සිරසාදරං 16 පියදස්සි බුද්ධ වන්දනාව පියදස්සී නාම ජිනං සාදුනං පියදස්සනං තිලෝක මහිතං සෙට්ටං නමාමි සිරසාදරං 17 අත්තදස්සී බුද්ධ වන්දනාව අත්තදස්සී නාම බුද්ධං ලෝකස්ස අත්ත සාධකං අනන්ත කරුණා ඥානං නමාමි සිරසාදරං 18 ධම්මදස්සී බුද්ධ වන්දනාව ධම්මදස්සී නාමජිනං ධම්මරාජං අනුත්තරං ධම්මචක්කං පවත්තෙන් තං නමාමි සිරසාදරං 19 සිද්ධාර්ථ බුද්ධ වන්දනාව සිද්ධාර්ථවයන් සම්බුද්ධං සබ්බත්ත සිද්ධි ස්කාරකං සිද්ධ මිද්ධ ගුණං සෙට්ටං නමාමි සිරසාදරං 20 තිස්ස බුද්ධ වන්දනාව තිස්සවහයන් ලෝකනාතං අසමප්ප පටිපුග්ගලං දුරා සදං වීතරාගං නමාමි සිරසාදරං 21 පුස්ස බුද්ධ වන්දනාව පුස්ස නාමං දේව දේවං දේව මානුස පූජිතං පංච නෙත්තං දස බලං නමාමි සිරසාදරං 22 විපස්සී බුද්ධ වන්දනාව විපස්සීභයං සම්බුද්ධං සත්තං ඥාන චක්කුණා විපස්සිතං ඉමං ලෝකං නමාමි සිරසාදරං 23 සිඛී බුද්ධ වන්දනාව සිඛී භයං ලෝකනාතං අසම අසමප්ප පටිපුග්ගලං මහා දයං මහා පඤ්ඤං නමාමි සිරසාදරං 24 වෙස්සබූ බුද්ධ වන්දනාව වෙස්සබූ නාම සම්බුද්ධං ජිත මාරං මහාසයං මහාවීරං දසබලං නමාමි සිරසාදරං 25 කකුසඳ බුද්ධ වන්දනාව කකුසන්ධවයන් බුද්ධං සංසාරෝගා මහබ්බය බහුජනේ තාරයන්තං නමාමි සිරසාදරං 26 කෝණාගමන බුද්ධ වන්දනාව කෝණාගමන සම්බුද්ධං ඤය ධම්මේසු කෝණගං ජිතමාරං මහාවීරං නමාමි සිරසාදරං 27 කස්සප බුද්ධ වන්දනාව කස්සපවහයන් සම්බුද්ධං ධම්මරාජං මහබ්බලං දේවින්ද පූජිතං සෙට්ටං නමාමි සිරසාදරං 28 ගෝතම බුද්ධ වන්දනාව ගෝතමව්‍ය සම්බුද්ධං චතුසච්ච රසුත්තමං පායිතං නර දේවානං නමාමි සිරසාදරං මේ ගාථා කියා අටවිසි බුදුවරයන් වහන්සේලාට වැඳ මතු දැක්වෙන ගාථා කියා මල් පහන් ආදිය පූජා කරනු පහන් පූජාව පජ්ජලන්තේ මේ දීපේ අන්දාර විනෝදනේ අට්ඨවීසති බුද්ධාණං නත්වා පූජේමි සාදරං අඳුර දුරු කරන්නා වූ මේ පහන් අටවිසි බුදුවරයන් වහන්සේලාට নমස්කාර කොට පූජා කරමි පූජා වේවා මල් පූජාව වන්න ගන්ධ ගුණෝපේතං ඒතා පුප්පේ මනෝරමේ අටවිසති බුද්ධාණං නත්වා පූජේමි සාදරං මහා වර්ණයෙන් හා සුවඳින් යුක්ත වූ මනරම් වූ මේ මල් අටවිසි බුදුවරයන් වහන්සේලාට নমස්කාර කොට පූජා කරමි පූජා වේවා සුවඳ දුම් පූජාව චන්දනාහි දීහි සුකතං දූපමේතං මනෝරමං අටවිසති බුද්ධානං නත්වා පූජේමි සාදරං සඳුන් ආදියෙන් මනාවට කරන ලද මේ මලරම් සුවඳ දුම් අටවිසි බුදුවරයන් වහන්සේලාට පූජා කරමි පූජා වේවා පන් පූජා කිරීම නිම්මලං සීතලං ඒතං මදුරං දකිනෝදකං අට්ඨවිසති බුද්ධානං නත්වා පූජේමි සාදරං නිර්මල වූ සිසිල් වූ මිහිරි වූ මේ දක්ඛිනෝදකය අටවිසි බුදුවරයන් වහන්සේලාට වැඳ පූජා කරමි. පූජා වේවා. ගිලන්පස පූජාව. මధుරං ආමය හරං ගිලාන පච්චයන් ඉමං අට්ඨවිසති බුද්ධානං නත්වා පූජේමි සාදරං රෝග දුරු කරන්නා වූ මේ මිහිරි වූ ගිලන් පස අටවිසි බුදුරයන් වහන්සේලාට වැඳ පූජා කරමි පූජා වේවා දහත් පූජාව නාගවල්ලි දලං ඒතං චුන්න පූගාදී සංයුතං අට්ඨවිසති බුද්ධානං නත්වා පූජේමි සාදරං හුණු පුවක් ආදීන් යුක්ත වූ මේ දහත් අටවිසි බුදුවරයන් වහන්සේලාට වැඳ පූජා කරමි. පූජා වේවා. අටවිසි බුදුවරයන් වැඳීමේ කෙටි ක්‍රමයක්. තණ්හං කරෝ මේදං කරෝ අතෝපි සරණං කරෝ දීපං කරෝ ච සම්බුද්ධෝ කොණ්ඩඤ්ඤෝ දීපදුත්තමෝ මංගලෝච සුමනෝච රේවතෝ සෝබිතෝ මුනි අනෝමදස්සී පදුමෝ නාරදෝ පදුමුත්තරෝ සුමේදෝච සුජාතෝච පියදස්සී මහා යසෝ අත්තදස්සී ධම්මදස්සී සිද්ධාතෝ ලෝකනායකෝ තිස්සෝ පුස්සෝච සම්බුද්ධෝ විපස්සී සිකී වෙස්සභූ කකුසන්தோ කෝනාගමනෝ කස්සපෝ ගෝතමෝ මුනි අටවිසති තේ බුද්ධා සබ්බ සත්ත හිත්තේ රතා තේසාහං සිරසාපාදේ අභිවන්දාමි සාදරං අසූ මහා ශ්‍රාවක පූජාව අසූ මහා ශ්‍රාවක පූජාව කිරීමේදී මේ ගාතාව කියා වැඳ පූජා පවත්වනු කොණ්ඩඤ්ඤෝ බද්ධියෝ වප්පෝ මහා නාමෝච අස්සජී උපතිස්සෝ කෝලිතෝ පුන්නෝ අනුරුද්ධෝච කස්සපෝ බද්ධියෝ කිම්බිලෝ පුන්නෝ නන්දෝ ආනන්ද රාහුලෝ උපසේනෝ නාලකෝ දබ්බෝ සෝනෝ සීවලි සෝබිතෝ සුනාපරන්තකෝ පුන්නෝ රේවතෝ පුන රේවතෝ කුමාර කස්සපෝ රාදෝ වංගීසෝ සෝවිතෝ බගු සේලුදායිච්ච බද්දාලි වද්දියෝච ලකුණ්ඨකෝ තෝදෙය්‍ය කප්පෝ දුබයෝ ජතුකන්නීච පෝසලෝ පුන්නකෝ කේමකෝ නන්දෝ උපසීවෝච හේමකෝ මෝගරාජාජිතෝ තිස්සෝ මෙත්තගෝ පිංගියෝ ඉසි මේගියෝ කොට්ටිතෝ චන්නෝ උපවානෝච බද්දජී කප්පිනකෝ මහා කප්පී රට්ඨපාලෝච වක්කලී සාගතෝ ලක්ඛනෝ ചാපි බාරද්වාජෝ ගවම්පති යසෝ පුන්නජී කච්චානෝ පන්තකෝ චූලපන්තකෝ පිලින්ද වච්චෝ කුණ්ඩදානෝ බකුලෝ නදී කස්සපෝ භද්‍රාවුදෝ අඟුලිමාලෝ කස්සපෝ ගයා කස්සපෝ අසේල කස්සපෝ දීරෝ සක්්‍ය පුත්තෝ විසරදෝ උරුවේල කස්සපෝ තේරෝ සුභූති සහියෝ පිච ඒතේසීති මහතේරා මහන්තා ජිනසාවකා තේසාහං සිරසාපාදේ අභිවන්දාමි සාදරං අසුමහා ශ්‍රාවකයන් වහන්සේලාට මල් පහන් ආදී පිදීමේදී අටවිසි බුදුවරයන් වහන්සේලාට පූජා පැවැත්වීමේදී කියන ගාථාද මදක් වෙනස්කොට භාවිතා කළ හැකිය. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාට පහන් පිදීමේ ආදී ගාථාව මෙසේ වෙනස් කර කියනු. පජ්ජලන්තේ ඉමේ දීපේ අන්ධකාරේ විනෝදනේ අසීති මහා තේරාණං නත්වා පූජේමි සාදරං. අන්ගාතාද සුදුසුසේ එසේ වෙනස් කරනු. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට ආහාර පූජාව නානා සූප ව්‍යංජනේහි මధుරේහි එලේහි ච කජ්ජාදීහි ච සංයුක්තං ඒතං පනීත භෝජනං අසීති මහා තේරාණං නත්වා පූජේමි සාදරං පිරිකර පූජාව පරික්කාරාණි ඒතානි පටියත්තානි සාදුකං අසීති මහා තේරාණං නත්වා පූජේමි සාදරං අග්‍ර ශ්‍රාවක වන්දනා බොහෝ විහාරවල බුදු පිළිමය දෙපස සරියුත් මුගලන් යන අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ප්‍රතිමාද තනා ඇත එබඳු තැන්වලදී අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාටද වැඳුම් පිදුම් කිරීම සුදුසුය. සරියුත් මහතෙරුන් වහන්සේට වැඳීම යෝ පබ්බජී ජාති සතානි පංච පහය කාමානි මනෝරමානි තං වීතරාගං සුසමාහිතන්ද්‍රියං පරිනිබ්බුතං වන්දේ සාරිපුත්තං කන්ති බලෝ පටවි සමෝ නකුප්පති නචාපි චිත්තස්ස වසේන වත්තති අනුකම්පකෝ කාරුණිකෝච නිබ්බුතෝ පරිනිබ්බුතං වන්දේ සාරිපුත්තං චණ්ඩාල පුත්තෝ යථා නගරං පවිට්ඨෝ නීච මනෝ චරති කපාල හත්තෝ තථා අයං විචරති සාරිපුත්තෝ පරිනිබ්බුතං වන්දේ සාරිපුත්තං මුගලන් මහතෙරුන් වහන්සේට වැඳීම යෝ පබ්බජී ජාති සතානි පංච පහය කාමානි මනෝරමානි තං වීතරාගං සුසමාහිතාන්ද්‍රියං පරිනිබ්බුතං වන්දේ මොග්ගල්ලානං කන්ති බලෝ පටවි සමෝ නකුප්පති නචාපි චිත්තස්ස වසේන වත්තති අනුකම්පකෝ කාරුණිකෝ ච නිබ්බුතෝ පරිනිබ්බුතං වන්දේ මොග්ගල්ලාණං චණ්ඩාල පුත්තෝ යථා නගරං පවිට්ඨෝ නීච මනෝ චරති කපාලහත්තු තථා අයං විචරති මොග්ගල්ලානෝ පරිනිබ්බුතං වන්දේ මොග්ගල්ලාණං බෝධි පූජාව චතුරසංඛ්‍ය කල්ප ලක්ෂය අෂ්ට අසංඛ්‍ය කල්ප ලක්ෂය ෂෝඩශ අසංඛ්‍ය කල්ප ලක්ෂය වූ අති දීර්ඝ කාලයන්හි පෙරුන් දහම් පිරු සියලුම මහා බෝධිසත්වයන් වහන්සේලා ලෞතර බුදුබව ලබන්නේ බෝධි මූලයකදීමය. එයින් පෙනෙන්නේ පාරමිතා සම්පූර්ණය කර ඇතත් ලෞතර බුදු වීමට බෝධියක සහාය ඕමනා භාවය. මද පාරමිතාවක් ඇති පසේ බුදුවරයෝ කොතනත් බුදු ඇති. උන්වහන්සේලාට බෝධියක් වොමනා නැත. මහා පාරමිතා කුසලස්කන්ධයක් ඇති මහා බෝධිසත්වයන්ට බෝධියක් නැතිව බුදු විය නොහැකි වීමටත් පසේ බුදුරයන්ට බුදු විය හැකි වීමටත් හේතුවක් තිබිය යුතුය. එය විමසිය යුතු කරුණකි. පසේ බුදුවරයන්ට බාධා කිරීමට මායෝ නොපෙමිණෙති. ලෝතර බුදුරයන්ට බාධා කිරීමට ලෝතර බුදු වීම වැළැක්වීමට මායෝ පැමිණෙති. ලෝතර බුදවන බෝධිසත්වයන් විසින් මායයන් පෙරදවිය යුතුය. මායයන් පෙරදවීමට බෝධියෙන් ලැබෙන යම්කිසි බලයක් තිබිය යුතුය. ඒ උපකාරය ලැබීම සඳහා මහා බෝධිසත්වයන් බුදු වීම සඳහා බෝධියක් සොයා ගන්නවා විය හැකිය. මහා බෝධිසත්වයන්ට මරුන් පෙරදවීමට උපකාර වන මේ බෝධිය සෙස්සන්ටද සුව නොවන රෝග සුව කර ගැනීමට දරුවන් ලැබීම, රැකියා ලැබීම, රැකියා සඵල වීම, අන්තරායන්ගෙන් මිදීම යන ආදියට උපකාර ලැබිය හැකි වස්තුවක් ලෙස සැලකති. එබැවින් දේවඥයෝ ශාස්ත්‍රකාරයෝ බොහෝ දෙනාට නොයෙක් කරුණු වලට බෝධි පූජාව නියම කරති. බෝධි පූජාවෙන් ප්‍රයෝජන වූ බවද බොහෝ දෙනා කියති. නියං කාලවලදී වැසි ලැබීම සඳහා දේව පූජා ආදිය කරනු දක්නා ලැබේ. දෙවියන් පිදීමට වඩා වැසි ලැබීමට බෝධි පූජා උත්සව පැවැත්වීම හොඳ බව පැවසිය යුතුය. පදුමුත්තර බුදුරදුන්ගේ බෝධියට පූජෝත්සවයක් පැවැත්වීමේදී මහා වැස්සක් ඇති වූ බවත් එදා අයට සහභාගී වූ පුද්ගලයෙක්ගේ මහා වැස්සේදී අකුණු සැරයක් වැදී මරණයට පත්ව බෝධියට පැනිසීමේ පිණින් දෙවොල උපන් බවත් අපදාන පාළියේ දක්වා ඇත. එය ඇත්තේ ගන්ධෝද කීය තේරාපදාන යන නාමයෙනි. බෝධි පූජා උත්සවය පැවැත්වීමේදී මහා වැසි ඇතිවෙනවා අප විසින්ද කීප වාරයක් දැක ඇත්තේය. වර්ෂාව ලැබීම සඳහා බෝධි පූජෝත්සවයක් පවත්වනවා නම් බොහෝ ජනයා එකතුව එය විශාල අන්දමින් කළ යුතුය. බෝධි මළුව හැමද මල් අසුන් සෝදා පවිත්‍ර කර සුදු වැලීස කොඩිහා මල් මාලා එල්වා සුවඳ පැනින් බෝධිය නහවා මල් පහන් සුවඳ දුම ආදී පුදමින් මේ උත්සවය පැවැත්විය යුතුය. එක් දිනක් පූජා උත්සවය පැවැත්වීමෙන් වැසි නොලද හොත් තෙදිනක් හෝ සතියම හෝ පූජාව පැවැත්විය යුතුය. පූජාව වර්ධවා කිරීම රෝග සුවකර ගැනීම ආදිය පිණිස බෝධි පූජා පවත්වන ඇතැම්හු බෝධියට පූජා කරමිය මල් පහන් ආදිය බෝධිය සමීපයේ තබා බුදුන්ට මල් පුදන වන්නගන්ධ ගුණෝපේතං යන ආදී ගාතාවද ඝනසාරප්ප දිත්තේන යන ආදී ගාතාවද කියති. එසේම බුදුන්ට සුවඳ දුම් පෑන් පූජා ආදිය කරන ගාථා කියති. එසේ කරන අයගේ ඒ පූජාව බුද්ධ පූජාව බෝධි පූජා යන දෙකටම නැතියක් වෙයි. එසේ වරදවා කරන පූජාවලින් රෝග සංසිඳීම් ආදිය සිදු වෙතයි නොසිතිය හැකිය. බෝධීන් වහන්සේට මල් පහන් සුවඳ දුම් පිදීමේදී කිය යුතු ගාථා මෙහි කලින් සඳහන් කර ඇත. ඒවා භාවිතා කරනු. බෝධි පූජාවක් කිරීමේදී බුදුරජාණන් වහන්සේට සෙවන දුන්නා වූද මරුන් පැරදවීමට සහාය වූද බුදුරදුන් විසින් නේත්‍ර පූජාවක් කරන ලද්දා වූද මිනිසුන් විසින් හා දේව බ්‍රහ්මයන් විසින් නන් අයුරින් පුදන ලද්දා වූද පරම පූජනීය මහා ආනුභාව සම්පන්න වස්තුවක් වන දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේ සිහි කර එයට වඳිමි පුදමි යන අදහස පෙරදරි කරගෙන බෝධියට වැඳුම් පිදුම් කළ යුතුය බුදු පිළිමය හා බෝධිය බොහෝ බෝධීන් වහන්සේලා සමීපයේ බුදු පිළිම තබා ඇත. ඒ නැත්තේ බෝධි පූජාවකට බාධාවකි. බෝධි පූජාවක් කිරීමේදී පූජා ද්‍රව්‍යයන් බුදු පිළිම ඉදිරියේ නොතබා බෝධිය සමීපයේ තබා පූජා කිරීම හොඳය. පූජා ද්‍රව්‍යයන් බුදු පිළිම ඉදිරියේ තබා බෝධි පූජාවක් කිරීම අවුලක් ඇති වෙයි. රෝග සුව කර ගැනීම, ග්‍රහපල දුරු කර ගැනීම ආදී විශේෂ කරුණක් උදෙසා බෝධි පූජාවක් පවත්වනවා නම් බෝමලුව හැමද පිරිසුදු කළ යුතුය. මල් අසුන් සෝදා පිරිසුදු කර යුතුය. එය වැඩ ආතුරයා සියතින්ම කරනවා නම් වඩා ගුණ ලැබෙන බව කිය යුතුය. බෝමලුවෙහි සුදු වැලි හා ලද පස් මල් ඉස කොඩි එල්වා මල්දම් එල්වා බෝධිය සරසවා පූජාව කිරීම වඩාත් හොඳය. පවිත්‍ර කිරීමෙන් පසු පූජා ද්‍රව්‍ය මල් අසුන්වල තබා ආතුර යාම ගාථා කියා පූජා පැවැත්වීමට සමත් නම් ඔහු විසින්ම තමාගේ අභිමතාර්ථය සලකා පූජාව පැවැත්විය යුතුය. ආතුරයා ඒ කර ගැනීමට අසමත් නම් දන්නා අන් කෙනෙකු ලවා ගාථා කියවා ගත යුතුය. පූජාව කරවන තැනැත්තා විසින් ආතුරයා ලවා පසඟ පිහිටුවා බෝධියට වන්දවා එසේ සිටියදීම ආතුරයාට පන්සිල් සමාදන් කරවා මතු දැක්වෙන වන්දනා ගාථා කියවා වන්දනා කළ යුතුය. බෝධි වන්දනා ගාථා යස්ස මූලේ මහා සත්තෝ ජිත්වා මාරං මහබ්බලං පත්තෝ සබ්බඤ්ඤු සෙට්ටං වන්දේතං බෝධිමුත්තමං යස්ස මූලේ නිසීදිත්වා සත්තාහං ලෝකනායකෝ විමුක්ති සුඛ සංවේදී වන්දේතං බෝධිමුත්තමං යස්ස පූජේසි සම්බුද්ධෝ සත්තාහං සකලෝචනේ පූජිතං නරදේවේහි වන්දේතං බෝධිමුත්තමං ආයුං ආරෝගතං වන්නං යස්ස යස්සං කිත්තිං ධනම් බලං වඩ්ඩෙන්තං පූජයන්තානං වන්දේතං බෝධිමුත්තමං දුක්ඛං රෝගං භයං වේරං ශෝකං ජානින් උපද්දවං හරන්තං පූජයන්තානං වන්දේතං බෝධිමුත්තමං පුඤ්ඤකාම්හි විඤ්ඤෝහි නරදේවේහි සාදරං වන්දිතං පූජිතං සෙට්ටං වන්දේතං බෝධිමුත්තමං සබ්බ කාම දදෝ බෝධි සබ්බ දුක්ඛ විනාශකෝ වන්දතෝ දේතු මේ සම්ති බෝධි රාජා නමත්තුතේ මේ ගාථා කියා බෝධි වන්දනාව නිතර කිරීමෙන් බොහෝ ගුණ ලැබෙනු ඇත. කලින් සඳහන් බෝධින් වහන්සේට මල් පහන් ආදිය පුදන ගාථා කියා මල් පහන් ආදිය පිදිය යුතුය. වැඳුම් පිදුම් අවසානයේ මතු දැක්වෙන ගාථා කියා ආතුරයාට සෙත් වැඩිය යුතුය. බෝධි පූජා ශාන්තිය මහා දයෝ මහා සත්තෝ බෝධි මූලේ නිසීදයේ පංචමාරේ පාරාජෙත්වා පත්තෝ සම්බෝධි මුත්තමං ඒතේන සච්ච වච්චේන සොත්තිතේ හෝතු සබ්බදා ජයෝහි බුද්දස්ස සිරී මතෝ අයං මාරස්ස ච පාපී මතෝ පරාජයෝ උග්ගගෝ සයුම් බෝධි මණ්ඩේ පමෝදිතා ජයං තදා නාග ගනා මහේසිනෝ ඒතේන සච්චේන සුවත්ති හෝතු චයෝහි බුද්දස්ස සිරී මතෝ අයං මාරස්සච පාපි මතෝ පරාජයෝ උග්ග ගෝසයුං බෝධි මණ්ඩේ පමෝදිතා සුපන්න සංඝාපි ජයං මහේසිනෝ ඒතේන සච්චේන සුවත්ති හෝතු ජයෝහි බුද්දස්ස සිරී මතෝ අයං මාරස්සච පාපි මතෝ පරාජයෝ උග්ග ගෝසයුං බෝධි මණ්ඩේ පමෝදිතා ජයං තදා දේව ගනා මහේසිනෝ ඒතේන සච්චේන සුවත්ති හෝතු ජයෝ හි බුද්දස්ස සිරී මතෝ අයං මාරස්සච්ච පාපි මතෝ පරාජයෝ උග්ගගෝ සයුම් බෝධි මණ්ඩේ පමෝදිතා ජයං තදා බ්‍රහ්ම ගනාපි මහේසිනෝ ඒතේන සච්චේන සුවත්ති හෝතු මේ ගාථා රෝගයක් සුව කිරීම සඳහා කීමේදී ගාථාවල අන්තිම පෙළ ඒතේන සච්ච වච්චේන රෝගතේ වූපසම්මන්තු යයි කීම වඩා හොඳ බව සැලකිය යුතුය. අවසානයේදී බෝධීන්ට අරක්ගෙන සිටි දෙවියන් ඇතුළු සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරවිය යුතුය. ධාරණ පිරිත මේ බුරුම අකුරෙන් මුද්‍රිත පොතකින් පිටපත් කර ගන්නාලාදී මේ පිරිත භාවිතයෙන් ආරක්ෂාව සැලසෙන බවත් රෝග සුවවන බවත් නිරෝගීව දිගු කලක් ජීවත් විය හැකි බවත් නොඑක් දෝෂ දුරවන බවත්, දියුණු වන බවත් කියා තිබේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධානං ජීවිතස්ස න සක්කා කේනචි අන්තරායෝ කාතුම් තථාමේ හෝතු අතීතංසේ බුද්දස්ස භගවතෝ අප්පටිහතං ඥානං අනාගතංසේ බුද්දස්ස භගවතෝ අප්පටිහතං ඥානං පච්චුප්පන්නංසේ බුද්දස්ස භගවතෝ අප්පටිහතං ඥානං ඉමේහි තීහි ධම්මේහි සමන්නාගතස්ස බුද්දස්ස භගවතෝ සබ්බං කාය කම්මං ඥාන පුබ්බංගමං ඥානානු පරිවත්තං සබ්බං වචී කම්මං ඥානං පුබ්බංගමං ඥානානු පරිවත්තං සබ්බං මනෝ කම්මං ඥානං පුබ්බංගමං ඥානානු පරිවත්තං ඉමේහි චහි ධම්මේහි සමන්නාගතස්ස බුද්දස්ස භගවතෝ නත්ති ඡන්දස්ස හානි නත්ති ධම්ම දේශනාය හානි නත්ති විරියස්ස හානි නත්ති විපස්සනාය හානි නත්ති සමාධිස්ස හානි නත්ති විමුක්තියා හානි ඉමේහි ද්වාදසෙහි ධම්මේහි සමන්නාගතස්ස බුද්දස්ස භගවතෝ නත්ති දවා නත්ති රවා නත්ති අප්පුට්ටං නත්ති වේගායිත්තං නත්ති ව්‍යා වටමනෝ නත්ති අප්පටි සංඛාරුපෙක්ඛා ඉමේහි අට්ඨාරසහි ධම්මේහි සවන්නාගතස්ස බුද්දස්ස භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානං නති තථාගතස්ස කාය දුච්චරිතං නති තථාගතස්ස වචී දුච්චරිතං නති තථාගතස්ස මනෝ දුච්චරිතං නත්ති අතීතංසේ බුද්දස්ස භගවතෝ පටිහතං ඥානං නත්ති අනාගතංසේ බුද්දස්ස භගවතෝ පටිහතං ඥානං නත්ති පච්චුප්පන්නංසේ බුද්දස්ස භගවතෝ පටිහතං ඥානං සබ්බං කායං කම්මං ඥානං පුබ්බංගමං ඥානානුපරිවත්තත් සබ්බං වචී කම්මං ඥානං පුබ්බංගමං ඥානානුපරිවත්තං සබ්බං මනෝ කම්මං ඥාන පුබ්බංගමං ඥානානුපරිවත්තං ඉමං දාරණ අමිතං අසමං සබ්බ සත්තානං තානං ලේනං සංසාරං බයං බීතානං අග්ගං මහතේජං ඉමං ආනන්ද දාරණ පරිත්තං ධාරේහි චාරේහි පරිපුච්ඡාහි තස්ස කායේ විසංන කමෙය්‍ය උදකේන ලග්ගේය අග්ගීන දහෙය්‍ය නානා බය විනාශකේ න ඒකාහිකෝ න ද්වාහිකෝ න තීහිකෝ න චතුහිකෝ න උම්මත්තකං න මෝල්හකං මනුස්සේහි අමනුස්සේහි න හිංසකෝ තං ධාරණ පරිත්තං යතා කතමේ ජාලෝ මහා ජාලෝ ජාලිතේ මහා ජාලිතේ පුග්ගේ මහා පුග්ගේ සම්පත්තේ මහා සම්පත්තේ භූතංගම්හි තමන්ගලං ඉමංකෝ පණානන්ද ධාරණ පරිත්තං සත්තේහි ධම්මා සම්බුද්ධ කෝටිහි හසිතං වත්තේ අවත්තේ ගන්ධේව අගන්ධේව නෝමේ අනෝමේ සේවේ අසේවේ කායේ අකායේ ධාරණේ අධාරණේ ඉල්ලි මල්ලි තිල්ලි මිල්ලි යෝරුක්කේ මහා යෝරුක්කේ භූතංගාමිහි තමංගලං ඉමං කෝපනානන්ද ධාරණ පරිත්තං නව නවතියා සම්මා සම්බුද්ධ කෝටිහි වාසිතං දිට්ඨිලා, දණ්ඩිලා, මන්තිලා, රෝගිලා, කරලා, දුබ්බිලා, ඒතේන සච්ච වච්චේන සොත්තුතේ මේ හෝතු සබ්බදා. පුඤ්ඤෝපදේශය නිමි.